යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සීදී ඒකමන්තං සින්නෝ කෝ ආයස්මා කච්ඡාන ගොත්තෝ භගවන්තං ඒතදවෝච සම්මාදිට්ඨ ඉති සම්මාදිට්ඨි බන්තේ උච්චති චිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨි හෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ සංයුත්ත නිකායේ දෙවනි කොටසට අයිති කච්චානගොත්ත සූත්‍රය. කච්චානගොත්ත සූත්‍රය කියලා කියන්නේ බොහෝම වැදගත් සූත්‍රයක්. කච්චානගොත්ත කියන ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අසන ලද ප්‍රශ්නයකට තථාගතයන් වහන්සේ සැපයූ පිළිතුරක් තමයි මෙම සූත්‍ර දේශනාවේ සඳහන් වන්නේ. දැන් පින්නතුන්ලාට තේරෙන්න ඇති සම්මාදිට්ඨි සම්මාදිට්ඨියටි බන්තේ උත්පති. එතකොට දැන් මේ කච්චානගොත්ත කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කුමන காரணාවලින්ද කියන එක තමයි කච්චානගත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසාවදාලේ. එතකොට පින්නතුනේ හැබැයි වෙනත් තැන්වල සම්මා දිට්ඨිය තෝරනට වඩා වෙනත් ක්‍රමයකට තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන සම්මා දිට්ඨිය තේරුවේ. එතකොට පින්නතර සම්මා දිට්ඨිය කියන එක අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. සම්මා දිට්ඨියයි අපට අවශ්‍ය අපි හැමෝම කැමති ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා නිවන් සාක්ෂාත් කරගන්න. ඒ නිවන් සාක්ෂාත් කරගන්නට සම්මා දිට්ඨිය තිබුණ නැත්නම් සම්මා සංකප්පයක් ඇති වෙන්නේ නැහැ. සම්මා සංකප්පයක් නැත්නම් සම්මා වාචා ඇති වෙන්නේ නැහැ. සම්මා වාචාවක් සම්පූර්ණ වුණේ නැත්නම් ඔව් සම්මා ආජීව සම්මා කම්මන්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මා කම්මත සම්පූර්ණ වුණේ නැත්නම් සම්මා ආජීවයක් නැහැ. සම්මා ආජීවයක් නැත්නම් සම්මා සතියකුත් නැහැ. සම්මා සතියක් නැත්නම් සම්මා සමාධියකුත් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය තිබුණොත් තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග වැඩෙන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක ඉතාම වැදගත් එකක්. එතකොට දැන් බලන්න කච්චානගොත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය අපිටත් අදාළ වෙන්නේ නැද්ද? අදාළ වෙනවා. මොකද සම්මා දිට්ඨිය අත්‍යවශ්‍යයි. ඒතර සාමාන්‍යයෙන් අපි සම්මා දිට්ඨිය කොහොමද හඳුනගෙන ඉන්නේ? ලෞකික සම්මා දිට්ඨියකම පිළිතුරලා දාන්නවා. ඔව්. සාමාන්‍යයෙන් අපි මේ කරන පින්කම් වල විපාක තියෙනවය. මව්පියන්ට සැලකීමේ විපාක තියෙනවා. ඒ වගේම සහන සේවා සැලසීමේ විපාක තියෙනවා. ඒ වගේම ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් ග්‍රහත්මනවරු ඉන්නවා. ඒ වගේම ඕපපාතික සත්‍යෝ ඉන්නවා. මෙන්න මේ විදිහට පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒතර දැන් බලන්න අපිට මේ සම්මාදිට්ඨිය තියෙන එක කොච්චර දෙයක්ද? ඒකට ලෞකික වශයෙන් හරිය මේ බුද්ධ ශාසනයෙන් පින්කමක් කරගන්න මේ සම්මාදිට්ඨිය අවශ්‍යයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ සතර මාර්ග ඥානය පිළිබඳව කියන අවබෝධ ඥාණයට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි පින්නතුනි මෙතන තෝරන්නේ වෙනත් ක්‍රමයකට භාග්‍යතුන් වහන්සේ මේ සම්මා දිට්ඨිය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා දයන් නිශ්චිතෝ කෝයන් කච්චායන ලෝකෝ යේබු යේන අත්තිතංචේව නත්තිතංච බුදුරජාණන් වහන්සේ වදාරනවා කච්චායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. පළවෙනි අන්තය තමයි ඇත කියන අන්තය. ඒක ඒකාන්තයක්. අනිත් අන්තය තමයි නැත කියන අන්තය. පින්නතුනේ මේ ලෝකේ හැමෝම මේ අන්ත දෙකට වැටිලා තමයි ඉන්නේ. මොකද්ද? ඇත කියන අන්තය නැත කියන අන්තය. ඒතර බුදුදහමෙන් කියා දෙන්නේ මොකද්ද? ඇත නැත නැත. ඇතත් නැහැ නැතත් නැහැ. ඒතර දැන් බලන්න මේ දේශනාව බොහොම ගැඹුරු දේශනාවක්. අපේ හිතට ගත්තොත් මේක හරිය වැදගත් සූත්‍ර දේශනාවක්. ඒතර මුලින්ම අපි මතක තියාගන්න ඕන මේ සම්මා දිට්ඨියට උපකාරවන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට පින්නතුන් මේ බණ ඇසීම කියලා කියන්නේ සුළුපට පින්කමක්ද? නෑ. සම්මාදිට්ඨිය වැඩෙන්න නම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. හොඳට බණ අහන්න ඕන. බණ හැව්වේ නැත්නම් සම්මාදිට්ඨිය වඩා ගන්න බෑ. ඊළඟට පින්නතුනේ බණ අහනවා වගේම නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් අපි කොච්චර ධර්ම දේශනා සිද්ධ වුණත් ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්නේ නැත්නම් ඒක නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් ඒ බණ ඇසීමෙන් ප්‍රයෝජනයක් නැහැ. එතකොට මේ කාරණා දෙක සම්පූර්ණ වුණොත් දැන් පින්නතුල්ලා වුණත් දේශනාව දැන් මේ දේශනාව වුණත් අහලා හොඳට මතක තියාගෙන මේ කාරණා එකින් එකට එකින් එකට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළොත් පින්නතුන්ලාට වෙනස තේරෙයි. බණ අහන වගේම නුවණින් මෙනෙහි කිරීමේ තියෙන වටිනාකම ඉතාම හොඳට පැහැදිලි වෙයි. මොකද මේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ සාන්දෘෂ්ටික ධර්මයක්. ඒ වගේම එවැළේම ප්‍රතිඵල ලැබෙන උතුම් ධර්මයක්. ඒ නිසා බණ අහන්න ඕන ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. එතකොට තමයි අපිට යථාර්ථයක් කරා එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එතන කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේ අසන ලද ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාලා සම්මාදිට්ඨිය පැහැදිලි කිරීමට කත්තායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ඇත කියන අන්තය අනිත් එක නැත කියන අන්තය. ඇත කියලා කියන්නේ සාස්වත දෘෂ්ටිය, නැත කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. එතකොට දැන් බලන්න පින්නතුනි අපි දැන් ඇත කියන අන්තය ගත්තාම ඇත කියන අන්තයේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ හැමෝම ඇත කියන අන්තේ ඉන්නත් පුළුවන්. දැන් බුදුදහමේ හැරෙන්න අනිත් හැම දහමකම වගේ ඇත කියන අන්තය තමයි. දැන් බලන්න ගත්තාම දැන් සමහර තැන්වල උගන්වනවා සමහර ධර්මයන් උගන්වනවා ප්‍රතිපත්තාර්ථ නැහැ. දැන් බලන්න උන්වහන්සේ වදාරනවා මේක හොඳට තේරුම් ගන්නට නම් ලෝක සමුදය තේරුම් ගන්නට ලෝක සමුදය කියලා කියන්නේ මේ සත්‍යයගේ ආරම්භය හොඳට තේරුම් ගන්නට ඕන. දැන් බලන්න පින්නතුනේ අපේ බෞද්ධ කොච්චර වාසනාවන්තයිද මේ සත්‍යයගේ හට ගැනීමත් අපි දන්නවා සත්‍යයගේ නැතිවීමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි දන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝක සමුදය මුලින්. ලෝක සමුදය කියලා කියන්නේ දැන් බලන්න උන්වහන්සේ වදාරනවා මේ ලෝක සත්‍යයා ඒකාන්තයෙන්ම ජරා මරණයන්ට ලක් වෙන පිරිසක්. අපි හැමෝම ජරා මරණයට ලක් වෙන්නේ නැද්ද? ලක් වෙනවා. ඒතර දැන් බලන්න අපි හැමෝම අප්‍රිය සංපයෝග, ප්‍රිය විප්පයෝග, ඉච්ඡා විඝාති දුක්, පංච උපාදානස්කන්ධ දුක් කියන පිරිසක්. අපි මේ ජාති ජරා මරණයන්ට ලක් වෙන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කරනවා අපි හැමෝටම මේ දුක් පීඩා විඳින්න වෙලා තියෙන. ඒ වගේම රෝගාබාධයන්ට වැළඳෙන්න සිද්ධ වෙලා තියෙන. වයසට යන්නේ මරණයටපත් වෙන්නේ ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්නම් මේ ප්‍රශ්නයක් තියනවාද? ඉපදුන් නැත්නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට පින්නතුනේ මේ ඉපදීම කියන එක විතරයක් අස්සේ ඉපදුණා. සිත පරිසරයක ඉපදුණා. මව් කුසක ඉපදුණා. නැත්නම් කෝපපාතික උපන්නක් ඉපදීම තියෙන්නේ මොනවද? ජාති ජරා මරණ. ඉපදුනොත් ඒව අනිවාර්යෙන් විඳින්න ඕනේ කොහේ ඉපදුනා. ඕපපාතික උපන්නත් ඒක තියෙනවා. ඊළඟට බිත්තරයක් අස්සේ අණ්ඩජ වශයෙන් ඉපදුනත් ඒක තියෙනවා. සංසේදජ වශයෙන් ඉපදුනත් ඒක තියෙනවා. කොහොම ඉපදුනත් අපි අනිවාර්යෙන් ජරා මරණයන්ට ලක් වෙනවා. ඉතින් බලන්න පින්නතුනේ මේවා නුවණින් හොඳට අහලා විමසනවා කියලා කියන්නේ මොන තරම් ධර්මයක් කරා අපි යනවද? ඒතර දැන් බලන්න අපි ජරා මරණයට ලක්ුණේ මොකක් නිසාද? උපදිච්ච නිසා. ඒතර එක කොහේ ඉපදුනත් ඒක දුකම තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇයි අපි ඉපදුනේ? ඔව්. ඉපදුනේ අපි භවය නිසා. ඉපදුනේ මොකක් නිසාද? භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. භව කීයක් තියෙනවද? භව තුනක් තියෙනවා. රූප කාම භවය, රූප භවය, අරූප භවය. ත්‍රාපින්නේ කොහෙද? කාම භවය. ඒතර දැන් බලන්න පින්න තුනේ අපිට කාම භවයේ ප්‍රශ්නේ විතරද තියෙන්නේ? අපිට මේ කාම භවය නැති කරගත්ත නැතිද? මදි. කාම භවයේ නැති කරගත්තාම රූප භවයටයි. රූප භවය නැති කරගත්තාම අරූප භවයට යයි. එතකොට මේ ස්ථාන තුනටම යන විපාක ශක්තිය අපි නැති කරන්න ඕනේ. ඒතර දැන් බලන්න අපි ඉපදුනේ මොකක් නිසාද? විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා කියලා කියන්නේ භවය සකස් වෙනවා. භවය කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය ගැන මේ අත්ව දන්නවා. රූප භවය කියන්නේ රූපාවචර භක්ම ලෝක. අරූප භවය කියලා කියන්නේ ආකාසානං කායතන, විඥානං කායතන, ආකින් සංඥායතන, නේව සංඥා, නා සංඥායතන කියන මේ භක්ම ලෝක. ඉතින් කොහේ ඉපදුනත් අනේ ජරා මරණයන්ට ලක්වීම වළක්වන්න බෑ. එතකොට පින්නතට දැන් ඔන්න අපි ඉපදුනේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒතර භවයේ සකස් වුනේ කොහොමද? උපාදානය නිසා. උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියලා කියන්නේ දැඩිව බැඳී යාම නිසා. අල්ලා ගැනීම කිව්වොත් එතනක් තව සත්‍ය ගැන කතා වෙනවා. දැඩිව බැඳී යාම නිසා තමයි උපාදාන සකස් වුනේ. ඒතර භවයේ සකස් වුනේ මොකක් නිසාද? උපාදානය නිසා. උපාදාන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඒතර කාම උපාදානය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි තියෙන දැඩි බැඳී යාම. කාම වස්තු කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවට තමයි කියන්නේ පංච කාම කියලා. ඒත් අපේ පින්නතුල දන්නවා කාමය කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. කාමය කියලා කියන්නේ මොකද්ද? රූප දැක්කත්, ශබ්ද ඇහුවත්, ඊළඟට රසට දැනුණත්, සුවඳක් දැනුණත්, ස්පර්ශයක් දැනුණත් ඇත්තටම මේක හොඳට කල්පනා කරලා බැලුවොත් සිතුවිල්ලක්. ඒතර බලන්න මේක තමයි කාම භවය. කාම උපාදාන. ඊළඟට ditthi උපාදාන කියන්නේ මොකක්ද? නොයේ මතවාද වලටත් බැඳී යනවා. දැන් පංචකාමයේ විතරක් නෙවෙයි අපි බැඳෙන්නේ. නොයේ මතවාද වලටත් බැඳෙනවා. බලන්න කොච්චර මතවාද ලෝකේ තියෙනවද? පුදුමාකාර දෘෂ්ටි තියෙනවා මිනිස්සු අතර. සමහර වෙලාවට අපිට ඉන්දියාවට ගියොත් පුදුම විදිහේ මතවාද අපිට දකින්න පුළුවන්. සමහර කාලවල වලට එයත්ංගේ තියෙනවා නැකත් කාලවල. සමහර නැකත් අවුරුදු 10කින් එන නැකත් තියෙනවා. සමහර නැකත් අවුරුදු 20කින් 30කින් එන නැකත් තියෙනවා. සමහර නැකක් තියෙනවා පින්නතුනේ ඇත්තෝ ගංගානන් නදියට ගිහිල්ලා සතියක් නොයෙක් විජේ ශ්ලෝක කියමින් ඇත්තෝ පුදුම විදිහේ දෘෂ්ටියකින් ගත කරනවා. අන්තිමට ඒ නැකත ලබනකොටම මේ ඇත්තෝ මොකද කරන්නේ? ඇඳුම් ඔක්කොම ගලවලා ගංගානන් නදියට පයින්. ඉතින් බේරෙන කෙනා බේරෙනවා නැති කෙනා මැරෙනවා. ඉතින් මේ ඇත්තෝ කියන්නේ මැරිච්ච අය බොහොම වාසනාවන්තයි. ඒ ඇත්තෝ දෙවියන්ගේ ළඟට ගියා කියලා තමයි නැත්තම් පිළිගන්නේ. විමුක්තිය හොයාගත්තා කියලා. ඉතින් බලන්න පිළිතුර මේ දෘෂ්ටි මොනතරම් පුදුමද? මේවා තමයි දිට්ඨි උපාදාන. සමහරලාට අපේ බෞද්ධයන්ටත් මේ වගේව නැද්ද? තියෙනවා. කොච්චරවත් බෞද්ධයන්ටත් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වනවා. ඉතින් මට එක මෑණි කෙනෙක් දැන් අර බුද්ධ පූජාව තිබ්බහම ඒ බුද්ධ පූජාව සත්තුන්ගේ නැත් අපවිත්‍ර වෙනවා නම් අපි කියනවා වහලම තියන්න. මේ මෑණියන්ට මේක අරින්නම ඕන. ඉතින් එදා හරියේ නෑ දෙවෙනි දවසෙත් මම පූජාවට ගියා මේ මෑණි ඔක්කොම අරිනවා. මම කො මෑණියන්ට මම එදා කිව්වා නේද? අනේ ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා. මේ පූජාව මට අරින්නම ඕන මොකද මේක හොඳට සුවඳට හදලා තියෙන මේ ආග්‍රහණය බුදුරජාණන් වහන්සේට යන්නේ. බලන්න පින්නතර මොනතරම් ඒක හිත හදාගන්නම බැරිලු මේක. ඒකර දැන් බලන්න ඒ දෘෂ්ටි, දිට්ඨි උපාදාන ඒවා කඩන්න දෙයක් නෑ. අර කාම උපාදාන වගේ තමයි. දෘෂ්ටි වලට බැඳුනාම ඒවා ලේසින් අතහරින්න පුළුවන්ද? බෑ. සීලබ්බත උපාදාන කියන්නේ ඕ නොයේ සීල වෘත වලට දැඩිව බැඳී ගිහිල්ලා තියෙනවා. දැන් ওই බෞද්ධයෝ අතර උනත් තියෙන්න පුළුවන් නේද? මේ විදිහේ සිල් නෙවෙයි ඒවා එයා සිල් කියලා හදාගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් ඒ කාලේ සුනකෙක් විදිහට ජීවත් වෙනවා. හිතන්නේ මේක සීලයක් කියලා. ඒ කියන්නේ අතක් තියෙනවා කන්න. නමුත් කන්නේ කටි. ත්‍රිගානක් තියෙනවා කන්න. එහෙම කන්නේ බිමට දැම්මොත් විතරයි කන්නේ. එයා හිතනවා මේක ලොකු සීලයක් කියලා. නමුත් ඒකෙන් ලෝභය යටපත් වෙනවද? දේශය යටපත් වෙනවද? මෝහය යටපත් වෙනවද? තවත් තවත් අකුසලයටපත් වෙනවද? නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ එවැනි නොයෙක් විදිහේ සීල වෘත අගය කරන්නේ. ඒවත් ඒව උපාදාන හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ. එනිසා දැන් ගිහියන් හැටියට මේ අත්තන්ට උනත් රකින්න තියෙන සීලයට වඩා අමුතුවෙන් සීලයක් දාගන්න යන්න හොඳ නෑ. සමහර අය හිතනවා දැන් පංචශීල ප්‍රතිපදාව රකින්නකොට හා ගස් වල අතු කඩන්න හොඳ නෑ. ඊළඟට ගස් මේ පැල ගලවන්න හොඳ නෑ. ගස්වල අතු කපන්න හොඳ නැහැ. එහෙම අය අපට හම්බෙලා තියෙනවා. එක ළමෙක් ඇවිල්ලා හිටිය පැවිදි වෙන්න ළමෙක් වුණා ටිකක් වයස්ක ළමෙක්. මේ ළමයාට මම දවසක් කිව්වා මල් ටිකක් කරන් දෙන්න කියලා. මොකද උපසම්පදා වික්කුවට මල් කඩන්න බෑ. නමුත් මේ ළමයා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා මම මල් කඩන්නේ ඒක මගේ සීලයට බාධාවක්. ඒතර දැන් බලන්න පින්නතර මේවා සීලබ්බත පරාමාස. මේවා රැක්කයි කියලා කිසිම යහපතක් වෙනවද? අයහපතක් තමයි වෙන්නේ බලන්න සීලය උනත් අනවශ්‍ය විදියට දැඩිව බැඳී යන්න හොඳ නැහැ. ඒක තමයි සීලබ්බත උපාදාන. අත්වාද උපාදාන කියන්නේ මොකද්ද? අත්වාද උපාදාන කියලා කියන්නේ මම මගේ කියන බැඳීම. ඒවට අපි බැඳෙන්නේ නැද්ද? අපිට ඕක නම් තියෙනවනේ. මම මගේ කියන සංකල්පෙකින් නැති වෙන්නේ සැහැඬ මහන්සියක් ගන්නට ඕන. සක්කාය විචය. නමුත් පින්නතුනේ ඉතිරි උපාදාන කොහොම හරි අපි නැති කරගන්න අනිත් හැම උපාදාන හතරම නැති වෙන්න ඕන. ඒතර ක්‍රමානුකූලව අපි කාම උපාදානෙන් කාමයෙන් ඈත් වෙනකොට ඒ වගේම නොඑක් නොඑක් මතවාද වලින් ඈත් වෙනකොට පිරිසුදු ශික්ෂාවන් ආරක්ෂා කරනකොට අර නොඑක් නොඑක් මතවාද ටික ටික නැති වෙලා යනවා. අත්වාද උපාදානෙ නැති කරන්න නම් තියෙන්නේ මොකද්ද කරන්නේ? අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. නිතරම අනිත්‍ය දකිනකොට මම මගේ කියන සංකල්පය නැති වෙලා යනවා. නැත්තම් ඉතින් පින්කම් කරගෙන ඔහේ යයි. නමුත් මම කියන සංඥාව කවදාවත් නැති වෙන්නේ මොකක් වගේද? බලු මැක්කා වගේ. බලු මැක්කා බලු මැක්කා වගේ ඒක නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. මේක දන්නවනේ අර ළමයෙකුට මම මේක කියලා තියෙනවා. ඒ ළමයාට මේ ගුරුවරයා කියනවා රචනයක් ලියන්න කියලා. හැබැයි මේ රචනයක් ලියන්න කියන්නේ මේ ළමයා විතරම බලුමැක්කා මොකට සම්බන්ධ කරගන්න. ගුරුවරයා කල්පනා කළා මේ ළමයාගේ මේ බලුමැක්ක සංකල්පය නිකරන්ද පොල් ගහගෙන රචනයක් ලියන්න. ඉතින් මේ ළමයා ලිව්ව පොල් ගහ තාල වර්ගයටයි ගසක්ය අපේ ගෙදරත් පොල් ගහක් තියෙනවා. මේකේ පොල් පිරීලා තියෙනවා. මේකේ පොල් මිනිස්සුන්ට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් දවසක් අපේ ගෙදර පොල් ගෙඩියක් මේ ගහෙන් ඇටිලා අපේ ගෙදරේ තියෙන බලුමැක් බල්ලාගේ හිටපු බලුමැක්ෙක් මේ මේකට ඉතින් බලන්න ඒ වගේ තමයි පින්නතුනේ අපිට මොනව අතහැරියත් මම කියන සංකල්පේ නම් අතහරින්න බෑ. ඒකනේ බෞද්ධයන්ට ලැබිලා තියෙන උතුම්ම වරක් ප්‍රසාදේ තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ලැබිච්ච අවස්ථාව. අනිත්‍ය ප්‍රගුණ කිරීම ඍණාත්මක නෑ ඒක නියම ධනාත්මක චින්තනයක්. ඒ නිසා ඒකෙන් කවදාකවත් කෙනෙක් අලක වෙන්නේ නෑ. ඒ වගේම කෙනෙක් කොහේ යන්න ඇරලා ජීවිතේ පාවෙන්න දරින්නේ නෑ. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට යථාර්ථවාදීව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපාදාන විශේෂයෙන් අත්වාද උපාදානෙ නැති කර ගන්නට මොකද කරන්න ඕන? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එතකොට දැන් අපි කිව්වා භවයේ සකස් වුනේ මොකක් නිසාද? උපාදානය නිසා. ඒත් උපාදානේ දැඩිව බැඳී ගියයි ඇලීම නිසා. ඒ කියන්නේ තණ්හාව නිසා. නිකම් බැඳෙන්නේ නැහැ නේද? නිකම් කෙනෙක් බැඳෙන්නේ නැහැ. බැඳෙනවා නම් බැඳෙන්නේ මොනවා හරි දෙයකට. මොකක්ද බැඳුනේ මොකක් නිසාද? දැඩිව බැඳී ගියේ ඇලීම නිසා නැත්නම් සංහාව නිසා. දැන් බලන්න ලස්සන දෙයක් දැක්කහම දැන් මේ ලස්සන දැන් යම් කෙනෙක් මල් වලට කැමති නම් මේ මල් ටික දැක්කම මොකද වෙන්නේ? ආශාව ඇතිලා නිකන් කියනවාද? නෑ දැඩිව බැඳී යනවා අපේ ගෙදරටත් මේ වගේ එකක් ගන්න ඕන. නේද? දැන් ලස්සන වාහනයක් දැක්කම වාහන වලට කැමති කෙනා ඒක ගන්න ලොකු උත්සාහයක් කරනවා. ඉතින් එහෙම ගත්තට කමක් නැහැ. නමුත් මේක තමයි මම මේක තියෙන ස්වභාවය. ඇලුනට පස්සේ බැඳුන ඒ කියන්නේ යම් කිසි දෙයකට ආශාව ඇති වුණාට පස්සේ දැඩිව බැඳී යනවා. එතකොට දැන් බලන්න දැඩිව බැඳී යාමට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාවල් කීයක් තියෙනවද? ඔව්. එහෙම කියන්නත් පුළුවන්. දැන් අපිට පිටත්ොත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට දැන් බලන්න පිළිතුර දැන් මේ තණ්හාවල් කියනද රූප තණ්හා කියන්නේ මොකද්ද? ඇහෙන් රූප බලලා නිකන් ඉන්නවද අපි? ඇහෙන් රූප බලලා තණ්හාව ඇති කරගන්න. ලස්සන දෙයක් දැක්කොත්, Taman කැමති දෙයක් දැක්කොත් මොකද ඇති වෙන්නේ? තණ්හාව. එතකොට පින්නතුර මේක හරි සියුම්. ඒකනේ අර දැන් මේ පින්නතුරලා ගන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අවිජ්ජා දෝමනස්සං කියන මේ වද වචන දෙකෙන් අයින් වෙන්න පුළුවන් නම් ලොකු විසුද්ධියක් අපට ලැබෙනවා. එතකොට අපේ මුළු ජීවිතේම තියෙන්නේ කොහමද? එක්ක ඇලීම, එක්ක ගැටීම. සියුම් මතෙන් අපි දන්නේත් නෑ ඇලෙනවා. සියුම් මතෙන් අපි දන්නේ ගැටෙනවා. ඒතර දැන් බලන්න පින්නතුනේ මේක කොතර සියුම්ද? උදේ නැගිට වෙලේ ඉඳලා එක්ක ගැටිලා, එක්ක ඇලිලා. දැන් තමන් අකමැති දෙයක් කියනකොට කෑමට ගැටීම කියන්නේ තින්න අකමැත්තෙන් කනවා. එතන ගැටීම. තමන් ආසාදයක් තියෙනකොට එතන ඇලිලා. ඉතින් බලන්න ඕකෙන් තොරව ජීවත් වෙනවා කියන එක ලේසිද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි ඔය දෙකෙන් තොරව දවස් හතක් හිටියනම් එයාට rahat වෙන්න පුළුවන්. ඒකනේ සතිපට්ඨාන සූත්‍රේ වදාළේ ඔය දෙකෙන් තොරව දවස් හතක් හොඳට ප්‍රතිපත්ති පුරන්න පුළුවන් නම් එයාට rahat වෙන්න පුළුවන්. එතකොට පින්නතට දැන් තණ්හාව පැහැදිලියි. එතකොට දැන් බලන්න උපාදානයේ සකස් වුනේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව සකස් වුනේ මොකක් නිසාද? වේදනාව නිසා. වේදනාව. වේදනාව කියන්නේ අපිට තියෙන වේදනාවද? අපි වේදනාව කියන්නේ නොයෙක් නොයෙක් මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපට වේදනාව. නමුත් මෙතන බුදුදහමේ උගන්වන්නේ වේදනාව කියන්නේ සැපක් වින්දත් දුකක් වින්දත් උපේක්ෂාවක් වින්දත් ඒක තමයි විඳීම. වේදනාව කියලා කියන්නේ විඳීම. එතකොට මම මේ පිළිතුලගෙන් ඇහුවොත් සැපේ දුකක් තියනවද? මොකද්ද සැපේ දුක? ඒක දුකේ සැපක් තියනවද? ඈ? දැන් සැපේ දුකක් තියෙනවා. කියන්නේ සැප ඇති වෙලා නැති වෙනකොට දුක ඇති වෙනවා. නේද? දැන් හොඳ සැපක් ලැබිලා ඒක නැති වෙගෙන යනකොට මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවා. ඒතර දුකේ සැපයක් තියෙනවා. ඔව් ඒකෙත් එහෙම තමයි නේද? දුක නැති වෙලා සැපයක් එනකොට ඒකෙත් සැපයක් තියෙනවා. එතකොට බලන්න මේක මහ පුදුම දෙයක්. සැපෙත් තියෙනවා දුකක්, දුකෙත් තියෙනවා සැපක්. හැබැයි දුකේ තියෙන සැප නම් ඇත්තට ඕලාරික නෑ. නමුත් සැපේ තියෙන දුක අපට හොඳට ප්‍රකට වෙනවා. එතකොට පින්නතුනේ දැන් මේ වින්දනය කියන විදීම කියන එක මහා ප්‍රබල එකක්. මේ වින්දීම කියලා කියන්නේ මේක চৈতසිකයක් සිතුවිල්ලක් වුණාට මේකෙන් තමයි විශාල දෙයක් සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ වේදනා සංඥා කියන දෙක හරි ප්‍රබල දෙකක්. වේදනා කියන විඳිනවා ඒක හඳුනා ගන්නවා හඳුනා ගන්නකොට සිතෙන් දැනගන්න. ඕක ටිකනේ සිද්ධ වෙන්නේ. ඒක පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එතකොට රූප ටික අයින් වුණාම එහෙන් පිටින්ම සිතුවිලි සම්භාරයක්. ඒ වේදනාස්කන්ධය කියලා අපි කියනවා. සංඥාස්කන්ධය කියලා කියනවා. සංස්කාරස්කන්ධය කියලා කියනවා. විඥානස්කන්ධය කියනවා. රූප කිව්වහම රූප කොටස ඒ ටික අයින් වෙනවා. රූප කිව්වම මේ පේන්න තියෙන පින්තූර විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ වෙනත් දෙයක් අපි දැන් නාම රූප තෝරනකොට ඒක තෝරමු ඒකෝ දැන් බලන්න ඉතුරු ටික දැන් ගත්තාම වේදනා කියන්නේ සිතිවිල්ල. වේදනා ස්කන්ධය කියලා අපි ලොකුවට හිතුවට මොකද්ද මේක? සිතිවිල්ලක් නේ. සංඥාව කියන්නේ සංඥා ස්කන්ධය කියලා කිව්වම ඒකත් සිතිවිල්ලක්. එන හඳුනා ගන්න. ඊළඟට සංස්කාර කිව්වම ඒකත් චේතනා සමූහය ඒකත් සිතිවිලි තමයි. ඊළඟට පින්නතර විඥානය කියන්නේ ඒකත් ඉතින් නාම කොටසට අයිති වෙන කොට දෙයක් දැනගන්නවා. එතකොට බලන්න අපේ මේ පංච උපාදානස්කන්ධය නැත්නම් අපේ මේ මනුස්ස ශරීරය, අපේ ලෝකය, අපේ ආත්මය වශයෙන් අපි හිතාගෙන ඉච්චට ඇති දෙයක් නෑ මේ සිතුවිලි සම්භාරය සමනයි. ඉතින් ඕක බොහොම හොඳට තේරුම් ගත්තාම මේක හොඳට අත්හරින්න ලේසියි. එතකොට දැන් බලන්න වේදනා කියුවාම සැප වේදනා තියෙනවා දුක් වේදනා තියෙනවා උපේක්ඛා මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒකෝ දැන් බලන්න අපේ ජීවිතේ ගත වෙන්නේම ওই වේදනත් එක්ක තමයි. එක්ක සැපයක් ලබනවා නැත්නම් දුකක් ලබනවා නැත්නම් මධ්‍යස්ථව ගත වෙනවා. ඒතර ඕක තමයි අපේ ජීවත් වීම කියලා කියන්නේ. ඒතර දැන් බලන්න මේ වේදනාව සකස් වුනේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒතර වේදනාව සකස් වුනේ ස්පර්ශය නිසා. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මේ ඇත්ත නැත්ත සංකල්පේ නැති කරන්න උන්වහන්සේ වදාරන ක්‍රමවේදය. මේ සූත්‍රය අහලා ඉවර වෙනකොට පින්නතුන්ලාට ලොකු අවබෝධයක් සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් පිළිබඳව ඇති වෙනවා. එතකොට දැන් ස්පර්ශය කියලා කිව්වහම දැන් බලන්න ඇසයි රූපයයි විඥානයයි එකතු වීම තමයි ඇහි ස්පර්ශය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඇස තිබුණට වැඩක් නැහැ රූපයක් නැත්තම්. රූපයක් තිබුණත් වැඩක් නැහැ හිත එතෙන්ට යෙදුන් නැත්තම්. දැන් බලන්න අපි සමහර වෙලාවට කොහේ හරි පැත්තක් බලාගෙන වෙන කල්පනාවක් ඉන්නවා. අපේ ඉස්සරහින් කවුරු හරි යනවා අපි දකින්නවද? දකින්නේ නැහැ. ඉතින් ඕන්න ඉතින් සමහර වෙලාවට ශරීරය හොල්ලලා තමයි ආවා මේ මොකද වෙන කල්පනාවකද කියලා අපි අහනවා නේද? ඒකෝට අපිම කියනවා මම මේ වෙන කල්පනාවක හිටියේ. සමහර වෙලාවට ළඟටම ඇවිල්ලා කතා කරන ඒත් ඇහෙන්නේ නැහැ වෙන කල්පනාවක බර කල්පනාව. බලන්න හිතේ දුන්නේ නැත්නම් ඒත් අපට ඇහෙන්නේත් නැහැ, පේන්නේත් නැහැ. ඒතර මේ වාගේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහැයි රූපයයි විඥානය එකතු වුනාම ඇහි ස්පර්ශය, කනයි ශබ්දයයි විඥානය එකතු වුනාම කනේ ස්පර්ශය, නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුනාම නාසයේ ස්පර්ශය දිවයි රසයයි විඥානයයි එකතු වුණාම දිවේ ස්පර්ශය, කයයි පහසයි විඥානයයි එකතු වුණාම කයේ ස්පර්ශය, සිතයි අරමුණුයි විඥානය එකතු වුණාම සිතේ ස්පර්ශය. එතකොට දැන් බලන්න පින්නතුන දැන් මේවා කල්පනා කරලා බලපුවාම ස්පර්ශය කියන එක අපිට හොඳට පැහැදිලි. මේක විශාල කාර්යයක් කරන දෙයක් තමයි ස්පර්ශය කියන එක. ප්‍රවේදනාව සකස් වුනේ මොකක් නිසාද? වේදනාව සකස් වෙලා තියෙන්නේ තණ්හාව සකස් වුනේ වේදනාව නිසා මේකද අනිත් පැත්තට යන්නේ හොඳේ පටිච්චසමුප්පාදය අපි සාමාන්‍ය ඉගෙන ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාත අපි ওই විදිහට තමයි පිළිවෙල නමුත් දැන් අපි යන්නේ කොහෙන්දලද? අග්ග ඉඳලා. ඒ කියන්නේ ඉන්න තැන ඉඳලා තමයි දැන් මේ යන්නේ. දැන් අපිට ලෙඩ දුක් තියෙනවා. ඇයි ලෙඩ දුක් හැදුනේ? ඉපදිච්ච නිසා. ඇයි ඉපදුනේ? භවය නිසා. ඇයි භවය සකස් වුනේ? උපාදාන නිසා. ඇයි උපාදාන සකස් වුනේ? තණ්හාව නිසා. ඇයි තණ්හාවක් ඇති වුනේ? වේදනාව නිසා. ඇයි වේදනාව සකස් වුනේ? ස්පර්ශය නිසා. ඇයි ස්පර්ශය සකස් වුනේ? ආයතන හය නිසා. ඒතර අපිට ලොකු ආයතන හයක් තියෙනවා. මොනවද ඒ ආයතන? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ. දැන් බලන්නකො පින්නතුනේ මේ ජම්බුරු ධර්ම කොටස් මොනවා කතා කළත් මේ පංචස්කන්ධයෙන් කතා කරන්නේ. දැන් මේවට අලුත් අලුත් ලොකු ලොකු නම් තියෙනකොට හිතනවා වෙන වෙන දේවල් කියලා. දැන් ඉන්ද්‍රිය ධර්ම 22ක් ඒවා තෝ ඒකේ තියෙන්නේ මේ අටකරණාසය තමයි. ධාතු 18ක් කිව්වත් ඒකේ තියෙන්නේ තෝ ටික තමයි. එතකොට බලන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ පංචස්කන්ධ ලෝකය. ඒකනේ අර රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළේ. මෙයාට හොඳ වීර්යයක් තිබුණා වේගෙන් යන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙයා කිව්වා මෙයාට හිතුණා මේ ලෝකේ කෙලවරක් දකින්න යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඕකේ කෙලවරක් දකින්න බෑ. හැබැයි ඊට වඩා වටිනවා කෙලවරක් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ බඹයක් පමණ ශරීර කූඩෝ යා හොඳට තේරුම් ගත්තා නම් ලෝකයේ කෙලවරම දකින්න පුළුවන් කියලා. ඒ වගේ පින්නතුනේ අපටත් දැන් මේ යථාර්ථයට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අපිට බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියා ආදීලා තියෙනවා. එතකොට දැන් බලන්න අපි දැන් කතා කරන්නේ ආයතන 6 ගැන. ඒතර දැන් අපේ ජීවත් වීම අපි හැමදාම කියන්නේ එකයි අපේ ලෝකය අපේ ජීවත් වීම කියලා කියන්නේ මේ ආයතන 6. වෙන එකක් නෙවෙයි නේද? දැන් බලන්න මේ රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා අන්තිම පුරවැසියා දක්වාම ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහැ සතුටු කරනවා, කන සතුටු කරනවා, නාසය සතුටු කරනවා, දිව සතුටු කරනවා, ඈ? කය සතුටු කරනවා, හිත සතුටු කරනවා. ඌට වඩා දෙයක් තියනවද? එතකොට මහාචාර්ය වුණත් ඕක තමයි කරන්නේ. මහා ධනවතෙක් වුණත් ඒක තමයි කරන්නේ. වෛද්‍යවරයෙක් වුණත් ඒක තමයි කරන්නේ. හාමුදුරුව කෙනෙක් වුණත් ඕක තමයි කරන්නේ. ඌට වඩා දෙයක් කරන්නේ නැහැ. ලෝකේ ලොකුම බලවතාට මොකෝ ආයතන 27ක් තියෙනවා. ඈ එයාටත් මේ තියෙන අපිට තියෙන මේ ආයතන ටිකම තමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉතින් බලන්නකො මේවා හොඳට තේරුම් ගත්තම අනේ මේකට මෙච්චර මේ වංචාවල් කරන්න හොඳ නැහැ. මොකද්ද මම මේ කරන්නේ මේ ආයතන ටික සතුට කරන එකනේ කරන්නේ. ඊළඟට මේකට මම බොරු කරන්න හොඳ නැහැ. මොකක්ද 아무තු දෙයක් නැහැ. කරන්නේ මේ ආයතන ටික සතුටු කරන එක තමයි. ඇහෙන් රූප බලනවා සතුටක් සතුට විතරම දෙති වෙන්නේ. ඈ? ඔව් සතුටක් විතරක් ඇති වෙනා නම් කොච්චර හොඳයිද නේද? ආයතන වලින් සතුට වගේම අසතුටක් ඇති වෙනවා. දැන් හොඳ ප්‍රියමනාප කෙනෙක් දැක්කම සතුට. තමන් අකමැති කෙනෙක් දැක්කම මොකද වෙන්නේ? අසතුට. ළඟට ප්‍රේමනාප දේවල් දකිනකොට කොච්චරවත් පාරකට යනකොට, ගෙදර ඉන්නකොට, රාජකාරි වලට යනකොට ප්‍රිය දේවලුත් දකිනවා, අප්‍රිය දේවලුත් දකිනවා. ඉතින් ඇලෙනවා, ඉතින් ගැටෙනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඒ වගේ දේවල් දැකලා සමහර වෙලාවට ඇලීමේ අන්තයට යනවා, සමහර වෙලාවට ගැටීමේ අන්තයට යනවා. ඉතින් ධර්මයක් දන්නේ නැති කෙනා ඉතින් ඔන්න ඇලෙනවා අන්තයට. ගැටෙන්න ගියාම ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. මෙයා හිතනවා මේක තමයි ලොකුම දේ කියලා. ඒ ධර්මයක් දන්නේ නැහැ. ඒතර බලන්න ධර්මයේ දන්න කෙනා එහෙම ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒතර දැන් ආයතන හය ඔය විදිහයි. ඊළඟට දැන් බලන්න ඇස ගැන පැහැදිලි. ඊළඟට කන කනෙන් ශබ්ද අහනවා. ඊළඟට එතනත් ඇලෙනවා නැත්නම් ගැටෙනවා. දැන් තමන් මිහිරි කැමති සින්දුවක් යනකොට ඔක దేవතාවක් තුන් වතාවක් අහනවා නේද? තමන් ඊළඟට ධර්මයට කැමති නම් ඒක වෙනම ඇලීමක්. එතකොට ඒක පින්නතුන ධර්මස්කන්ධය. ඒ කියන්නේ යථාර්ථයක් කරා යන්න අපි ධර්මයට බොහෝම ආශාවෙන් අහගෙන ඉන්නවා. එතන ලෝභයක් නැහැ. සමහරු කියනවා එහෙනම් නිවන් නිවනට තියෙන ලෝභයක් නෑ. එතන තියෙන ධර්මච්ඡන්දය. මේ සියලු දේවල් නැති කරගැනීමේ කැමැත්ත තියෙන. එතකොට පින්නතුනේ දැන් බලන්න දැන් මේ කන නිසා සතුට එක්ක සතුටක් දැනෙනවා නැත්නම් සමහර වෙලාවට අසතුටක් දැනෙනවා කවුරු බයිනකොට සතුටක් දැනෙනවා නෑ ඊළඟට නාසයටත් එහෙම තමයි නාසය මුත් කරන්නේ එක්ක සුවඳක් දැනෙනකොට ආ මං හරි කැමති සෙන්ට් එක. ඊළඟට නැත්නම් අකමැති එකක් දැනෙනකොට ඔව් මූණ පුලුටු වෙනවා නේද? දැන් සාමාන්‍ය තමන් අකමැති දෙයක් දුඟ දක්වනකොට තමන්ගේ මූණ පුලුටු වෙනවා. ඒකෝර දැන් බලන්න පින්නතුනේ දැන් මේවාගේ ස්වභාවය. ඒතකොට දැන් මේ ආයතන ගැන විස්තර කරන්න ගියොත් අපේ සූත්‍රය ගැන තව ගොඩක් කියනවා කියන්නේ කාල වේලාව මදි වීගෙන එනවා. ඉතින් කොහොම හරි දැන් ආයතන සකස් වුනේ මොකක් නිසාද? දැන් නාම රූප සකස් වුනේ ඔව්. ඔව්. පස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය කන්න. අනිත් පැත්තට අපි එන්නේ. එතකොට දැන් බලන්න ස්පර්ශයේ සකස් වුනේ ආයතන හය නිසා ආයතන හය සකස් වුනේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප කියන්නේ මොකක්ද? ඔව්. මේ පංච උපාදානස්කන්ධයෙන් බෙදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රූප කොටස ගත්තාම නාම කොටසට ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය නාම කොටසට කියන්න පුළුවන් අපිට විඳීම නැත්නම් වේදනාව, සංඥාව හඳුනා ගැනීම. ඊළඟට චේතනාව කියලා ගම්ප සංස්කාර කියන එක. ඊළඟට ස්පර්ශය, ඊළඟට මානසිකාර කියන මෙන්න මේවා තමයි නාම කොටසටයි තියෙන්නේ. රූප කොටසටයි තියෙන්නේ මොනවද? ඔව්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන්ගේ සකස් සිත් හැම දෙයකටම කියනවා රූප කියලා. ඒතරොන නාම රූප. එතකොට ආයතනය නිසා තමයි නාම රූප සකස් වෙන්නේ. ඒතර නාම රූප සකස් වෙන්නේ මොකක් නිසාද? විඥානය නිසා. ඒතර විඥානය කියලා කියන්නේ හිත. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, විඥානයේ උපදින තැන් හයක් තියෙනවා. ඊළඟට පින්න තුනේ විඥානය සකස් වෙන්නේ මොකක් නිසාද? සංස්කාර නිසා. මේක හොඳට තේරුම් ගන්න ඕන සමහර අය හිතන පුඤ්ඤාභි සංඛාර, අපිඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර තමයි සංඛාර කියන්නේ. මේ කියන කුසල්, අකුසල්, අරූප අරූපාවතර කුසල් මේවා පින්නතුනේ භවයට වැටෙන ඒවා. මෙතන අපි සංඛාර වශයෙන් තේරුම් ගන්න ඕන කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර කියන මෙන්න මේක. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ඉතින් ආස්වාද ප්‍රාස්වාද තියෙන්නේ කයක් තියෙන නිසානේ කය කයත් සමග බැඳිලා තියෙන. ඒක නිසා කාය සංකාර කියනවා. වාචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට. චිත්ත සංකාර කියලා කියන්නේ ඇත්තටම වේදනා සංඥා දෙක. ඒතර මේ චිත්තේ සංස්කාර. එතකොට අපි මේවා හොඳට තේරුම් ගන්න සංස්කාර ප්‍රකස් වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදෙන් නොදන්න කම නොදැනීමට තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට දැන් ඔන්න පටිච්චසමුප්පාදය ගැන දැන් අපිට පුංචි අවබෝධයක් ඇති වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරන මේ හත ගැනීම දන්නවා නම් උච්ඡේද දෘෂ්ටිය නැති වෙනවා. කියන්නේ නැත කියන සංඥාව නැති වෙනවා. දැන් කොහොමද? දැන් අපි දන්නවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා, සංස්කාර නිසා විඥාන ඇති වෙනවා, විඥානය නිසා නාම රූප සකස් වෙනවා නාම රූප නිසා සලායතන සකස් වෙනවා සලායතන නිසා ස්පර්ශය සකස් වෙනවා ස්පර්ශය නිසා උපස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය තණ්හා තණ්හාපත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භව භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා ඉපදෙනවා ඉපදුනා මොකද වෙන්නේ ලෙඩ වෙනවා ඊළඟට ව්‍යාධියටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒතකොට දැන් තේරෙනවා නැත් හට ගන්න ආකාරය දැන් දන්නව නේද අපි? දැන් බෞද්ධයෝ හැටියට අපි දන්නවා හට ගන්න විදිහ. අවිද්‍යාව නිසා තමයි සංස්කාරය කියන්නේ. මේ විදිහට හට ගන්න ක්‍රමය අපි දන්නවා. හට ගන්න ක්‍රමේ දන්නවා නම් නැත කියන සංකල්පය තියෙනවද? නැහැ. ඒ අපි දන්නවනේ හට ගන්න විදිහ. එතකොට බලන්න අපිට කොච්චර පිළිසරණක් ලැබිලා තියෙනවද මේ ධර්මයේ තුලින් අපේ නැත කියන සංකල්පය මෙතනින් කාගේවත් නැහැ. මොකද අපි දන්නවා හට ගන්න විදිය. මෙහෙමයි හට ගන්න. නැති වෙන විදියත් අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා හටගන්නේ මෙහෙමනම් ඒක නැති වෙන්නත් හේතුවක් තියෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වෙනවා. සංස්කාර නැතිවීමෙන් විඥාන නැති වෙනවා. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙනවා. සලායතන නැතිවීමෙන් මොකද? ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැතිවීමෙන් මොකද වෙන්නේ? වේදනාව නැති වෙනවා. වේදනාව නැති වෙනකොට තණ්හාව නැති වෙනවා. ඇලීම නැති වෙනකොට බැඳීම නැති වෙලා යනවා. බැඳීම නැති වෙනකොට භවයක් හැදෙන්නේ නැහැ. භවයක් නැත්තම් ඉපදීමකුත් නැහැ. ඉපදෙන්නේ නැත්තම් මේ ජරා මරණ ශෝක පරිදේව මේක මොනම ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට දැන් බලන්න දැන් නැත කියන සංකල්පය හට ගැනීම හට ගන්න ආකාරයෙන් සා දැනගත්තා වගේ නැත මේ නැති වෙන ක්‍රමය දැනගත්තාම ඇත කියන සංකල්පේ නැති වෙලා නැහැ. මොකද අපි දන්නවනේ මේක නැති වෙන ක්‍රමයකුත් තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ආය 아무තු දෙයක් නෙවෙයි මොකක්ද උන්වහන්සේ වදාරන්නේ? මහණෙනි නැති වෙන විදිහ නෑ කියන මේ උච්ඡේද දෘෂ්ටිය දැනගන්නේ කොහොමද? හට ගන්න ආකාරය දැනගත්තා. හට ගන්න විදිය දැනගත්තම නෑ කියලා හිතන්නේ නේද? ඊළඟට ඊළඟට ඇත කියන සංකල්පේ නැති වෙනවන් නැති වෙන ආකාරය දැනගත්තා. මොකද අපි ඇත කියලා හිතාගෙන ඉන්නේ. නමුත් නැති වෙන ක්‍රමයක් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය මෙතනදී තේරුවාද? එතකොට දැන් බලන්න පින්න තුනේ දැන් අපිට බෞද්ධයන් හැටියට අපිට ඉතින් හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ මොකක්ද? දුක්ඛ මේව උප්පජ්ජමානං උප්පජ්ජති. හට ගන්නවා නම් අපිට හට ගන්න තියෙන්නේ මොකද්ද? දුකමයි. ඒක නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ මොකද්ද? ඒ දුකමයි. මොකද්ද? දුක්ඛ මේව නිරුද්ධමානං නිරුද්ධති. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ දුකමයි. ඉතින් මේ සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ අර කච්චානගොත්ත කියන ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා. ඉතාම ලස්සන සූත්‍රයක්. තව පොඩි විස්තර ටිකක් තියෙනවා. නමුත් දැන් ඉතින් අපි සූත්‍රයේ සාරාංශය පින්නතුල්ලාට මතක් කළා. ඒකට මේ සූත්‍රය හොඳට හිතට ගන්න ඕනේ. හිතට ගැරගෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවෙන්නේ හට ගන්න ආකාරයක් දවසට කීප වතාවක් හිතන්න. ඊළඟට එක වතාවක් හරි හිතන්න ඕන අඩුම තරමේ. මේක නැති වෙන ක්‍රමයක් අපි හිතන්න ඕන. එතකොට පින්නතුනි ඇතත් නෑ නැතත් නෑ. එතකොට අපි නියම මාර්ගයේ යනවා මොකද්ද? මේ ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නේ සත්‍යයක් ඉන්න නිසාවත් සදාකාලික සත්‍යයක් ඉන්න නිසාවත් එහෙම නැත්නම් නැත නැති නිසාවත් නෙවෙයි මේ ගමන අපි යන්නේ මොකක් නිසාද? හේතුවක් නිසා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා සංස්කාර නිසා විඥාන සකස් වෙනවා මේ විදිහට හේතුඵල න්‍යායක් තමයි මේ ගමන් කරන්නේ. එතකොට පින්නතුනේ විචිත්‍රම ධර්ම දේශනාව කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය ගැන ඇසීම තමයි විචිත්‍රම දේශනාව කියලා කියන්නේ. ඊළඟට බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුරක් මොකද්ද? ඈ? පටිච්ච සමුප්පාදය. කවුරු හරි ඕගොල්ලෝගෙන් ඇහුවොත් මොකද්ද බුද්ධ ශාසනය කියලා දෙන්න තියෙන හොඳම පිළිතුර? පටිච්ච සමුප්පාදය. දැන් මේ පටිච්ච සමුප්පාදයක් මේ අත්ොත් මේ පටිච්ච සමුප්පාදයක්. ඒක දැන් බලන්න පටිච්ච සමුප්පාදයක් විසින් පටිච්ච සමුප්පාද ගොඩකට පටිච්ච සමුප්පාදය දැන් කියලා දුන්නා. ඉතින් මෙතන තියෙන හැම දෙයක්ම හේතුවක් නිසා සකස් වෙච්ච දේවල් ටිකක්. එතකොට දැන් මේක හොඳට අවබෝධ කරගත්තාම ඇත කියන සංකල්පෙත් නැති වෙනවා නැත කියන සංකල්පෙත් නැති වෙනවා. එතකොට පින්නතුනේ දැන් මේ ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලා උදාාර පුණ්‍ය සම්භාරයක් රැස් කර ගන්නට යෙදුනා. අප සෑම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නේ. ආඛා සත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති